අරුණ මනතුංග මහත්මයා අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉතාමත්ම වටිනා දේශනාවක් පැහැදිලි කිරීමක් ඔබ වහන්සේ අපිට අද දින කළේ ඔය දානේ පිළිබඳව ටිකක් වෙනස් ආකාරයක පැත්තට ගෙනියන විදිහේ ප්‍රශ්නයක් මම යොමු කරන්න හදන්නේ ස්වාමීන් වහන්ස. දැන් ස්වාමීන් වහන්ස ඔය කියපු හැම දෙයකම එන තවත් කොටසක් තමයි අප සන්තක දේ දීම මේ කරුණාව සහ උපාය කෞශල්‍ය ඇතුව ප්‍රඥා සම්පන්න. එතකොට දැන් මෙහිම අවස්ථාවක මම විස්තර කරන්නම්. දැන් අපි සමාජය තුළ ජීවත් වෙනකොට දැන් යම් යම් කාරණා නිසා මිනිස්සුන්ගේ ඇතැම් විට මානසික දුර්වලතා නිසා ඒ කට්ටිය කෙලෙස් බහුල වෙච්ච මානසික තත්වයකින් වාචසිකව කායිකව ක්‍රියාත්මක වෙන්න යනවා කියලා හිතමු. ඇතැම් විට මැසිවිලි නගන කට්ටිය. ඒ කියන්නේ අඩුම ගානේ මේ දේශගුණය ගැන. එතන ඉඳලා බොහොම සුළු තැනක් ගත්තේ නැත්නම් රජය ගැන. ඔය වගේ මොනවා හරි ගැන දුප්පත්කම ගැන හරි එහෙම මැසිවිලි නගමින් මේ මැසිලි නගනවා කියන පොඩි උදාහරණයක් ගත්තේ එහෙම කෙනෙක් දකිනවා එහෙම කෙනෙක් දැක්කාම දැන් සාමාන්‍ය දේ තමයි එතකොට ඒ ගැන අපි මොනවත් කරන්නේ එහෙම නැත්නම් අනේ අපෝ කියන වගේ දෙයක් තියෙනවා යමක් දෙන්න තියෙනවා නම් ආහාර වගේ දෙයක් ඒවා දෙනවා නමුත් මෙතන කියන්නේ මානසික තත්ත්වයක් ඉතින් ඒ පුද්ගලයාට අපිට පුළුවන් නම් එයාගේ මානසික తත්වය වෙනස් වෙන විදිහට වඩා කුසල පැත්තට බර වෙච්ච අර පැත්තෙන් කෞශල්‍ය උපාය කෞශල්‍ය තුලින් එයාගේ ඒ මානසිකත්වය වෙනස් කරලා ඊට පස්සේ එයාගෙන කරුණාවෙන් ඒක කරන්නේ එතෙන්දි ධාන තත්වයක් ඇති වෙනවා නේද? ඒකයි පළවෙනි ප්‍රශ්නය. ඒකෙම ඊට පස්සේ හරියට මේ එතන ඊළඟ දේ තමයි මේක හරියට චිත්තානුපස්සනාව තමන් තුළ වැඩ කරනවා වගේ ඒ වගේම තමන්ගේ බොජ්ජංග ධර්මයන් දියුණු වෙනවා වගේ වෙන අවස්ථා තියෙනවා ඕකේ ඇතුළට යනකොට ඒ කියන්නේ දැන් දැන් මෙහෙම කරන කෙනෙක් තුළ ඉස්සෙල්ලා ඇති වෙන්න පුළුවන් මූලිකම ලෙවල් එකේදී ඇති වෙන්න පුළුවන් තමන් ගැන අභිමානය. මම එයාට වඩා දන්නවා. නැත්තම් එයා වැරදි. ඒ වගේ දෙයක්. නමුත් සමහිත පවත්වන්න පුළුවන් තත්ත්වයට එයාගේ එනකොට චිත්තානුපස්සනාව දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම බොජ්ජාංග ධර්මයනුත් වැඩෙන්න පටන් ගන්නවා. මොකද එයාට තේරෙනවා මේක මානසික තත්ත්වයක්. ඒ වගේම Taman තුල ඒක නිසා ආරෝපණයක් ඇති වෙනවා නම් ඒක දැකලා ඒ මොහොතේම ඒක තුල සමතාවයකටපත් වෙලා ඒක නැති වෙලා ඒක සමාහිත වෙලා ඊට පස්සේ ඒ විදිහට යාට කරන්නේ ඊට පස්සේ අර තමන්ගේ ලොකුකමක් නිසා නෙවෙයි ඒ පුද්ගලයාට යහපත ඇතිවීම පිණිසමයි. එතකොට එතන චිත්තානුපස්සනාව එක්ක මට්ටම් තියෙනවා ඒ වගේම බොජ්ජංග ධර්මයනුත් ඒ පුද්ගලයා තුළ දියුණු වෙනවා. නමුත් එතන තියෙන්නේ දානේ දියුණු වීමක් නොවේද දානේ වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වීම නෙවෙයි. ඔව් දැන් ඒ නිසානේ දානයේ ප්‍රධාන කොටස් තුනක් දැක්වෙන්නේ ආමිස දාන, ධර්ම දාන සහ અભය දාන. දැන් ඔබතුමා විස්තර කළේ එහි ධර්ම දාන කියන අවස්ථාව. කියන්නේ තව කෙනෙකුට ගුණ නුවණ දියුණු කරගන්න අපි උදව් කරනවා නම් අකුසලයෙන් වළකින්න, කුසල් වඩන්න සහ සිත පුහුණු කරන්න අපි යම්කිසි මාර්ගෝපදේශයක් ලබා දෙනවා නම් එතනදී අපි ඒ කරන්නේ ධර්ම දානයක්. එතකොට මේ අත්ූපකරණ කියලා කියන්නේ තමන් සන්තක දේ. තමන් සන්තක දේ කියලා කිව්වහම අර ආහාර පාන ආදිය විතරක් නෙමෙයි. තමන්ගේ දැනුම, තමන්ගේ ශ්‍රමය, තමන්ගේ ඥාන ශක්තිය මේ ඕනම දෙයක් අපට අන් අයගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කරන්න කැපකිරීම කරන්න පුළුවන්. ඉතින් ඒ ඒ තුලින් ධර්ම දානය කියන එක වඩා උසස්ම තත්ත්වයේ පවතින දානයක්. අවශේෂ දාන වලටත් වඩා එතකොට අවශේෂ දාන ගත්තන් පස්සේ ඒවෙන් කරන්න පුළුවන් කෙනෙකුගේ කායික తත්වය සුවපත් කරලා ඒ තුලින් මානසික తත්වය අවදි කරගන්න යම්කිසි වක්‍රාකාර සහයෝගයක් පමණයි. හැබැයි અભේදාන සහ ධර්ම දෙකෙන් ඍජුවම මනස ඒ කියන්නේ અභේදානය කියලා කිව්වහම අද අපිට හුඟක් දෙනාට ඔළුවට එන්නේ මේ ජීවිතය රැකීම කියන එක. ඉතින් ජීවිතය රැකීම හරහා කරන්නේ මොකද්ද? සිත සුවපත් කිරීම. ඒ කියන්නේ මරණ බය කියන එක තමයි කෙනෙකුට ලෝකේ තියෙන ලොකුම භීතිය. තමන්ගේ කය අහෝසි වෙයි කියන එක. ඒතර කය රැක ගන්න තමයි ප්‍රතඥ සත්‍යය බොහෝ දේ කරන්නේ. මේ පංචස්කන්ධය රැක ගන්න. ඉතින් ඒ නිසා ඒ ඇති වෙන බරපතලම බීතිකාව මනසින් දුරු කරන්න පුළුවන් නම් ඒක ලොකු මානසික සහනයක් වෙනවා. ඉතින් එක පැත්තකින් කය රැකීමකුත් වෙනවා අනිත් පැත්තෙන් ලොකු මානසික සහනයක් වෙනවා. ඉතින් ඊටත් වඩා උසස්ම තත්යක පවතිනවා. අර ධර්ම දාණය තුලින් ඒ තනත්තාට කුසල අකුසල ධර්මයන් පැහැදිලි කරලා දීලා තමන් කොහොමද අකුසලයෙන් වළකින්නේ තමන් කොහොමද කුසල් කරන්නේ ඒ වගේම ලෝක ධර්මතා තේරුම් අරගෙන අපි ඒවට නොගැටී නොහැපි කොහොමද කටයුතු කරන්න කියලා කියා දීලා එතනත්තා තුල තියෙන අර කම්පණය පීඩාව අඩු කරලා අකුසලයෙන් මුදවලා කුසලයේ පිහිටවන්න පුළුවන් නම් ඒක තමයි උසස්ම ධර්ම දාණය වෙන්නේ. ඉතින් ඒක කරන් කරන්න අපට පුළුවන් වෙන්නේ අපට ශක්තිය තියෙන්න ඕන කෙනෙකුගේ අවශ්‍යතාවය භෞතික අවශ්‍යතා පමණක් නොවේ මානසික වශයෙන් සහාය වීම තියෙන වැදගත්කම අපිට වැටහෙන්න ඕන. දැන් උදාහරණයක් හැටියට මම අර කිව්වේ අර ඊයේ ධර්මදේශනාවට දායකත්වයෙන් දරපු අම්මගේ අදහස ඒ කියන්නේ තමන් මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගත්තා, තමන්ට යහපතක් වුණා. ඉතින් අනිත් අයටත් ඒ යහපත කරන්න ඕන. තියෙන මේ අදහස. අන්න ඒ වගේ අපි දහමින් යම් සැනසීමක් සුවයක් ඔබතුමා කිව්වා වගේ යම් චිත්තානුපස්සනාවක් එක්කලා මනසේ සුවයක් ලබනවා නම් ඒ සුවය තමයි අපට උදව් වෙන්නේ ඒ අත්දැකීම තමයි අපට උදව් වෙන්නේ අනිත් අය අර විදිහෙන් වැරදි විදිහෙන් කල්පනා කරමින් චිත්ත පීඩා විඳිනකොට ඒකෙන් එය මුදවා ගන්න අපට සහාය වෙන්න පුළුවන් වෙන්නේ අර අත්දැකීමේ ප්‍රමාණයත් එක්කලා ඊට පස්සේ ඉතින් ඒ අනිත් අයට උපදෙස් දෙන්න දෙන්න නැවත අපි අපේ මනස දිහා බලන්න පුහුණුවකුත් ලබනවනේ දැන් අපි මේ අනිත් අයට දහම් කරුණු කියා දෙනකොට ඒ කියා දෙන කියා දෙන වාරයක් පාසා අපේ මනසෙත් ඒ ස්පර්ශ වෙලානේ එළියට යන්නේ එතකොට ඒක Tamanටම හොඳ විමුක්තායතනයක් බවට පත් වෙනවා ඒ අන් අයට පැහැදිලි කරලා දීපො එමයි සානුනහසේ වගේම දැන් ඔය කාරණේ කියනකොට අපි ඒ සමහර කට්ටිය ධර්ම මාර්ගයේ යන කට්ටියවත් ඒ ඒවා ගැන එච්චර ගරු කරන කට්ටියවත් නෙවෙයි. එතකොට ධර්මය කියලම කෙලින්ම දාන්නත් බෑ. අන්න එතන තමයි උපාය කෞශල්‍ය. තමන්ගේ මූලික අංශ දියුණු කරගන්න සිද්ධ වෙනවා. ඒක හරියට. ධර්මයේ දන්න කෙනෙකුට කෙලින්ම කෝට් කරලා කියත හැකි මෙන්න මෙතන මෙහිමයි මෙහිමයි මෙහිමයි මේ සූත්‍රයේ මෙහිමයි කියන. නමුත් අර වගේ අවස්ථාවක තමන්ගේ විශාල කෞශල්‍යයක් දිනු කරගන්න වෙනවා කොහොමද එයාගේ මානසික தත්ත්වය කොහොමද ප්‍රතිචාර දක්වන්නේ ඒ වගේ විශාල පරාසයක කටයුතු කරන්න වෙනවා. ඇත්තටම දැන් ධර්මයෙන් දන්න කෙනෙකුට වුණත් ඒ ඉන්න අවස්ථාවත් එක්කලා එතනත්තා ධර්මයේ හැටියට දුන්නොත් ඒක ගන්න නැති වෙන්න පුළුවන්. මොකද මුගක් දෙනා ධර්මය අහලා ඒක තේරුම් අරගෙන තිබුණා වුණාට ප්‍රායෝගික ජීවිතයේදී එහෙම දෙයක් සිද්ධ වෙනකොට ඒක දහමයි කියලා කියන්න ගියොත් ඒ අයට තරහ වෙන අවස්ථාවක් තියෙනවා. ඒ අර <laughs> ප්‍රകൃතියේ අඩුව තමයි. ඔව්. <laughs> ඔව් මම මේ අමාරු වෙట్లా ඉන්න වෙලාවේ මෙයා මේ බණ කියන්න එනවා කියලා ඒගොල්ලන්ට කෝපය මතුවෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ බඳු තැන්වලදී අපි තාම ප්‍රවේශම් වෙන්න ඕන. ඒගොල්ලෝ ගණ්ඩ ලෑස්ති මොන විදිහින්ද අන්න ඒ වගේ පැත්තකින් දෙන්න. ඒකට අපිට කරුණා මෛත්‍රිය ඉවසීම වගේම හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕන. අනිත් කෙනාගේ මානසික தත්ත්වය, පාරිසරික தත්ත්වය තේරුම් අරගෙන ඒ තනත්තට අවශ්‍ය මඟ පෙන්වීම කරන්න. එමයි ස්වාමීන් වහන්සේ ඉතාමත් පැහැදිලි බොහොමත්ම පින් සිද්ධ වෙනවා තෙරුවන් සරණයි.